බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දිනම බොහොම හොඳට ඔය කය නිසලව තියෙනවා වගේ හිතත් නිසල කරගන්නවා. මේක අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝ ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙනවා අපේ මේ ලැබුණු මනුස්ස ජීවිතයේ හිස් නොවන මේ වටිනා බුද්ධෝත්පාද කාලයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වටිනා ධර්ම අවබෝධයක් ලැබෙන දහම් කරුණු ටිකක් පෙන්වලා දෙන්න. බොහොම වමනාවෙන් මේ දේශනාවට හොඳින් අහුම්කම් දුන්නොත් දහම හොඳින් ශ්‍රවණය කළොත් මේ දේශනාව තුළින් පහදලා දෙන කරුණු අපිට තේරුම් ගන්නට අපහසු වෙන්නේ නැහැ. මේ ධර්මයේ වටිනා ගැඹුරු අර්ථයක් තියෙනවා ඒකාන්ති මිනිසෙක් විසින් දැක්විය යුතු. ඒ අර්ථය දකින්නට අපේ මනස ඒ දහම ඔස්සේ යොමු කරන්නට ඕනේ. ඒ සඳහා අපිට ශ්‍රද්ධාව ඕනේ. දහම කෙරෙහි තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඕනේ. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පත් වෙනවා අපේ ජීවිතයේ ලෝකයේ ස්වභාවය යම් යම් පමණකට හෝ අපිට වැටහෙනවා. ඒ නිසා මම මුලින්ම පුංචි කතාවක් කියන්නම්. මේ කතාව දෙක හදන්නට ඕන. අපි පින්තුන් අහලා ඇති විදග මෛත්‍රියම් ජෝලියපු ලෝයඩ සංගරාවේ කවියක් තියෙනවා. ගංගවන කුණ ඉදමස් රසට සිදුමද රඳගෙන සුනමුන් කබුතා ළඟ ඉසුරෙහි ලොබ කළහොත් තොපතා බව සෞරෙන් ගමනක් නැත ඔබටා කියලා. මේ කවිය ලියලා තියෙන්නේ හරි ලස්සන කතාවක් වටා. ඒ කතාව තමයි ඉස්තර හිමාලයේ දින ගණනක් එක දිගට මහ විශාල වර්ෂාවක් ඇහැලා තියෙනවා. ඒ කාලෙදී මේ හිමාල කැලේ හිටපු මහ විශාල ඇතෙක් රෝගාබාධයක් හැදිලා නැතිලා. මේ දින ගණනක් වැහැපු වතුර මොනතරම්ද කියනවා නම් අර මැරිච්ච ඇත්කුණ පව පාවෙන තත්ත්වයට වතුර පිරුණා. ඉතින් මේ ඇත්කුණ අර වතුරත් එක්ක ටික ටික ටික ටික ගහගෙන ඇවිල්ලා ගංගානම් ගඟට වැටුණා. දැන් ගංගානම් ගඟේ උදාහේ ඉඳන් පාතට මේ ඇක්කුණ ගහගෙන එනවා. ගහගෙන යනකොට කපුටෙක් කෑම හොයාගෙන යනවා. කපුට කියන්නේ ටිකක් සබහවුන්න කැදර සතෙක්. එතකොට මේ කපුට දැක්ක ගඟේ ඇක්කුණ ගහගෙන යන්නේ. දැකලා කපුට මොකද කරන්නේ? ඇක්කුණේ වැහුවා. ඇක්කුණේ වහලා මස් ටිකක් කෑවා. වතුර තිබහා හැදෙනකොට ගංගානම් ගඟට කොට දාලා එහෙනම් වතුරක් දීුවා. දැන් මේ කපුටට හිතෙනවලු මේ තරම් කණ්ඩු බොණ්ඩ තැනක් තියෙද්දි කවර මෝඩෙක් නම් මේ වගේ තැන දාලා යයිද? එහෙනම් මම කොහෙටවත් යන්නේ නැහැ මේකෙම ඉන්නවා කියලා දැන් කපුට වාසස්ථාන කරගත්ත මොකද්ද? ඇත්කුණ. දැන් ඔන්න කපුට ඇත්කුණේ වහලා ඉන්නවා. මස් කනවා ගඟේ දිගටම හොට දාලා වතුර බොනවා කපුට ඇත්කුණේ වහලා ඉන්නවා. කපුට ඇත්කුණේ වහලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. ඇත්කුණ ටිකෙන් ටික හෙමින් හෙමින් කෙමෙන් කෙමෙන් ගංගා නංගගේ පහතට ඇවිල්ලා මුහුදටත් වැටුණා. මුහුදටත් වැටුණු මේ ඇත්කුණ රැල්ලෙන් රැල්ලට හසු වෙලා කෙනෙක් යුත් ආපහු වෙන්න බැරි තරම් දුරකට පාවෙලා ගියා. දැන් මෙහෙම ඈතට ගිය ඇත්කුණ හැමදාම තියනවා නෙමෙයි. මාළු කොටලා ලුණු වතුරට බිය වෙලා මේ අත්කුණ ටික ටික ගෙවිලා ගියා. දැන් මෙහෙම ගෙවිලා යනකොට ඒ කම් කැලලක් විතරක් තියෙනවා මේකේ දැන් කපුට එලිලා ඉන්නවා. දැන් කපුට කල්පනා කරනවා මේක නම් හැමදාම වාසය කරන්න හොඳ තැනක් නෙමෙයි. හැමදාම ඉන්න සුදුසු තැනක් නෙමෙයි. මේකෙන් බේරිලා යන්නට ඕනි කියලා ඒ හං කෑල්ල අතහැරලා අහසට ඉගිල්ුණා. ඉගිල්ලා උතුරු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. දකුණු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. නැගෙනහිර පැත්තටත් ගියා බටහිර පැත්තටත් ගියා ගොඩබිමක් පේන මානක නැහැ යන්න. ආපහු හිටපු තැනට එන්න හදනකොට අර තිබුණු හං කෑල්ලක් නැහැ. යන්න තැනකුත් නැහැ. හිතපු දැනක් නැති වුණු මේ කපුට මොකද කරන්නේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙනකොට ජලයේ ඉන්න මාළු ඒ පැත්තට මේ පැත්තට කොටලා කපුට කෑලි කෑලි වලට කඩලා කෑවා. ඉතින් හිමාල කැලේ භාවනා කරපු හිත දියුණු කරපු ඍෂිවරයෙක් ලුණුඹුල් හොයාගෙන එම පිණිස මනුස්සපතේකට යන උඩින් යනකොට දැක්කා මුහුද මැද්දේ කපුටු තටු වගේක් තියෙනවා. කපුටු තටු දැකලා මෙයා කල්පනා කළා මේ කපුටු තටු වගේ සැහැල්ලු දෙයක් මෙච්චර ඈතකට එන්න පුළුවන් කමක් නැහැ. කොහොමද මේ වගේ තැනකට ආවේ? සතෙකුට එන්න පුළුවන් කමකුත් නැහැ. කපුටු තටු වගේ දෙයක් ගහගෙන එන්නෙත් නැහැ. මෙයා දිවසින් මේ කාරණාව ආවර්ජනා කරනකොට දැක්ක මේ කපුටා මස් රසට ඇතුනේ වහලා විනාශ වෙච්ච හැටි. දැකලා ලෝකයට ගිහිල්ලා මේ බව කිව්වහම එදා බොහෝ දෙනෙක් ඒ අබුද්ධෝත්පාද කාලෙක ඒ කපුටගේ කතාව අහලා සංවේගීත්වපත් වෙලා වනගත වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ පොඩි කතාව තුල වටිනා උපමේයයක් වෙනවා අපේ ජීවිතයට ගන්න. පින්වතුනි ඇත්කුණ වගේ තමයි අපිට හම්බෙච්ච අපේ ජීවිත වටපිටාව. ජීවිතේ ජීවත් කරන් අපිට හම්බ වෙච්ච දේපල වස්තු ආහාරක බාන ඉඩකඩම් මිල මුදල් අපි මේ ලැබුණු ශරීරය මේ ටික හරියට ඇක්කුණා වගේ. ඇක්කුනේ කපුට මස් ටික කාලා ගියා නම් ඒක දෝෂයක් නෑ. ජීවිතේ ජීවත් කරන් ලැබුණු මේ ටික නිස්සාරණාදී ආදීනව දකින්න පරිහරණය කළා නම් ඒක දෝෂ නැහැ. නමුත් අර කපුට තණ්හාවෙන් ඇත්කුණේ වැහුවා වගේ කවර මොඩෙක් නම් මේක දාලා යයිද කියලා හිතුවා වගේ පින්වතුනි අපිත් මේ ජීවිතය ජීවත් කරගන්න ලැබුණු මේ වටපිටාව මේවා මම මේ මමමයි මේවා මගේමයි මේ මගේ ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා අපි තණ්හාවෙන් අල්ලගෙන නම් ඉන්නේ කපුට ඇත්කුණේ වැහුවා වගේ නේ හොඳට මතක තියාගන්නට ඕනේ කපුට ඇත්කුණේ වැහුවා කියලා ඇත්කුණ නතර වෙලා නැහැ. ඒ වගේ මේ දේවල් මම මම මගේ මගේ කියලා තණ්හාවෙන් මේ ලෝකේ අල්ලගත්තා කියලා ජීවිතේ නතර වෙලා නැහැ. ජීවිතේ හිමින් හිමින් කෙනෙන් කෙනෙන් ටිකෙන් ටික පහතට ගලාගෙන යනවා. කොච්චර දුරටද යන්නේ? ගිය කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරකට යනවා. අන්තිමටම මහලු බවට පත් වෙලා මරණාසන්න මොහොත දක්වාම යනවා. අර කපුටා මහා මුද්ද නැද්දට ගහගෙන ගිහලා අන්තිම මොහොත වගේ. දැන් කපුටට ඉදිරියට යන්න හිතුණානේ. ඒ වගේ ඒ தත්ත්වයටපත් වුනහම බොහෝ දෙනෙකුට සසර දුකයි මේ සසරෙන් එතර වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒතර ගොඩබිමක් පේන මානයක් නැහැ. මේ සද්ධර්මය අවබෝධ කරගන්න තියෙන වටපිටාව පේන මානයක් නැහැ. ඇස් පේන්නේ නැහැ, බන පොතක්වත් බලන්න, කන් ඇහෙන්නේ නැහැ, අතපය දුබල වෙලා එතකොට විමුක්තිය මාවත කල්පියා මත හැරිලා. මගේ මගේ කියලා අල්ලගෙන හිටු පැත්තත් අතහැරෙනවා. කපුට ගොඩබිමට යන්නත් නැතුව හිටපු හං කෑල්ලක් නැතුව දෙපැත්තෙන්ම අතහැරලා ජල සාගරයට වැටුණා වගේ විමුක්තියේ මාවතත් අතහැරුණා අපිට ලෝකයේ මගේ කියලා අල්ලගෙන ඉඳීම නිසා. අපි විමුක්ති මගක් කිව්වේ නැහැ මේ ලෝකෙ ස්ථිරයි කියලා හිතාගෙන. අන්තිමට විමුක්තිය මාවත අතහැරිලා ස්ථිරයි මගේ කියලා හිතපු දේ අතහැරෙනකොට අපිට මරණසන්න මොහොතේදී දෙපැත්තෙන්ම අතහැරෙන අපි සංසාර සාගරයට අදගෙන වැටෙනවා. ඒ සංසාර සාගරේ සඩමක්ෂය ඉන්න ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට හසු වෙලා අනන්ත අපරිමාණ දුක් විඳින්න වෙනවා. පින්වතුනි මෙන්න නිබඳු සංසාර සාගරයක අපි ඇවිදින්නේ ඇවිදින්මින් ආවේ අද කීයක නෙමෙයි මුල් කෙලවරක් වෙන්නේ නිබඳු දුක්සහගත සංසාරේ සැරිසන ලෝක සත්‍යය කිරි අනුකම්පාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා මේ සංසාර දුකින් එතර වෙන්නයි මඟ කිව්වේ. ඉතින් මම අද මේ මාත්‍රිකා කළ ගාථාවත් සරියුත් මහ රහතන් වහන්සේ තිරුණම් පාණ්ඩ චිත්තු කාලෙදී මේ ලෝකයා කෙරෙහි මහා අනුකම්පාවෙන් දේශනා කළ ගාථාවක්. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා උභේන නිදං මරණමේව නා මරණං පච්චාවා පුරේවා දෙපසින්ම මරණයයි. මෙරිලා උපන්නා ඉපදිලා මැරෙනවා. නා මරණම් පච්චාවා කුරේවා. නොමැරීම පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත මා විනස්සත. ඒ හින්දා මේ ධර්මයේ හැසිරෙන්න විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජගාති මේ ශන සම්පත්තිය මේ යහපත් අවස්ථාව අතහැර ගන්න එපා කියලා පෙන්නනවා. පින්වතුනි මේ අවස්ථාව අතහැරුණොත් ආපහු මේ සතර දුකට වැටුණොත් අපි බේරගන්න මේ කවුරුවත් ඉන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඒ බව සිහි කරලා මේ උතුම් බුද්ධ ශාසනයෙම මේ සද්ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් මිදෙනවා කියන අදහස ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා බොහොම වටිනා ධර්මතාවයක් තුන තේරුම් ගන්නට. අපි දන්නවා මේ සංසාර දුකෙන් අපිට කවදාම හරි දවසක ඈතර වෙනවා නම් ඈතර වෙන්න වෙන්නේ එගොඩ වෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සාමුක්ඛංශන දේශනාව. තමන් වහන්සේලාටම පමණක් ආධිනික වෙච්ච දේශනාවක් තියෙනවා. මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ සත්‍ය හතර. මෙන්න මේ සත්‍ය හතර අවබෝධ කරගැනීමෙන්මයි ඉතින් අදද අපිට මේ සංසාර දුකින් එතර වෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට ඕනේ. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා දැනුමක් මනා අවබෝධයක් තියෙනට ඕනේ. මෙතනින් මම ටිකක් විශේෂ දහම් කරුණක් අද පෙන්වන්නට බලාපොරොත්තු වෙනා මේ චතුරාර්ය සත්‍යයේ මේ ටික ටික ගැඹුරු වෙන්නට පුළුවන්. ගැඹුරු වුණාට බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනාවෙන් මේ ධහම මේ අවස්ථාව ශ්‍රවණය කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍යයේ අපි ගොඩක් දෙනෙක් අහලා තියෙනවා අපි දන්නවා දුක්ඛ සත්‍ය කියලා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා වියාදිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං සංකීර්තේන පංචපාදානකන්ද දුක්ඛා ඉපදීම දුකයි මහලු බව දුකයි ලෙඩවීම දුකයි මරණය දුකයි අප්‍රියං ආයෙක් වීම කෙටින් කියනවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා පෙන්වනවා දැන් මේ ටික අපි දන්නවා මෙතෙන්දි මට පෙන්වන්න ඕනුනේ මේ වචන ටික නෙමෙයි මේ සත්‍ය හතර. ජන ඉස්තිරල මන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. මේ ටික අයිති පින්වතුනි දුක්ඛ සත්‍යයට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍යයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍යය තියෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්සුපත්‍යා විනන්දනේ සීයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ තුන් ආකාර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුන් ආකාරයෙන් පවතින තණ්හාවක් තියෙනවා නම් මේ තණ්හාව තමයි දුක ඇතිවෙන හේතුව කියලා ඊට පස්සේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ යෝ තස්සා ඒව තණ්හාය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ තුන් ආකාරෝ තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමක්, ගෙවා දැමීමක්, අත්හැර දැමීමක් තියෙනවා නම්, නිදීමක් තියෙනවා නම්, ආලේ නොකරන බවක් තියෙනවා නම් මේකට තමයි නිරෝධය කියලා කියන්නේ. ඒ තණ්හාවගේ නැති බවට කියනවා නිරෝධය නිවන කියලා. ඊට පස්සේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේම දුක නැති කරන ප්‍රතිපදාවයි. ওই ටික දැන් අපි අහලා තියෙනවා. දන්නවා. මට මෙතනදී මතක් කරන්න ඕනේ විශේෂ කරුණක් තියෙනවා. පින්වතුනි අපි පංච උපාදාන ස්කන්ධයේ දුක්ඛ සත්‍යයි කියලා කියන දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාව දුකේ ඇතිවීමයි කියලා පෙන්වුවා. තණ්හාවගේ නැති බව නිරෝධයයි කියලා පෙන්වුවා. ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා දිට්ඨිය මුල් කරගෙන පවතින මේ අංගාට මාර්ගය කියලා පෙන්වනවා. දැන් මේ තීක්ෂණව හොඳ නුවණින් බලන්න කරුණක් ගැන මම පෙන්වන්නේ. දැන් මාර්ගය කියන කරුණේදී සම්මා දිට්ඨියයි කියනකොට සම්මා දිට්ඨියට ආපහු මතක් කරනවා ආපහු පෙන්වනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥානං කියලා පෙන්නනවනේ දැන් මෙන්න මෙතනදී මේ මාර්ගය තුල සම්මා දිට්ඨිය පෙන්වනකොට මාර්ගය තුල සම්මා දිට්ඨිය පෙන්වනකොට දුක්ඛේ ඥානං කියලා කිව්වේ අර දුක්ඛ සත්‍යයට නෙමෙයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙන්නපු මේ ටික නෙමෙයි දැන් මේ මාර්ග සත්‍යයේ දුක්ඛේ ඥානං කියලා කිව්වේ. දුක්ඛ සමුදය ඥානං කියලා කිව්වේ අර දුක ඇති කරපු හේතුව තණ්හාවට නෙමෙයි මේ මාර්ගය ගැන කිව්වේ. දුක්ඛ නිරෝධේ ඥානං කියනකොට අර තණ්හා නිරෝධය ගැන නෙමෙයි දැන් මෙතන කිව්ව දුක්ඛ නිරෝධය. එතකොට මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා පැනෙව්වා මේ මාර්ගය තුල පෙන්වපු දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා නැති කරන විදිහට කටයුතු කරන එකට. මේකෙදි මම ටිකක් සරලව තේරුම් කරන්න මෙතන ගැඹුරු ධර්මතාවයක් තියෙන්නේ. ඕක අපිට හම්බ වෙනවා අභිධර්මයේ යමකප්පකරණේ සත්‍යමක කියලා කොටසක් තියෙනවා. සත්‍යෙද කියලා. මේකේ ප්‍රශ්නයක් අහනවා දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං දුක කියන්නේ දුක්ඛ සත්‍යයටද දුක්ඛ සත්‍ය කියන්නේ දුකටද කියලා ප්‍රශ්නයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය දුක කායික දුකක් තියෙනවනම් මානසික දුකක් තියෙනවනම් මේ දුක දුකක්ද වෙනවා දුක්ඛ සත්‍ය දෙනවා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ දුක නොවේ දුක්ඛ සත්‍ය කියපු එක දුක්ඛ සත්‍ය නමුත් දුක නෙවේ ඇයි එහෙම කිව්වේ අපි කියමු දුක්ඛ සත්‍යයේ තියෙන හැමතැනකම දුක තියෙනවා කියලා කිව්වොත් බ්‍රහ්ම ලෝකයක අසඤ්ඤ තලයේ වගේ තැනක දුක්ඛ සත්‍යය තියෙනවා දුක් වූ රූප රූපේ තියෙනවා නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා මේවා තිබුණොමනකින් දුක තියෙනවද එතන දුක නැහැ ඒ හින්දා දුක්ඛ සත්‍යය තියෙනවා නමුත් ඒවා දුක නෙමෙයි කායිකව හරි මානසිකව හරි යම් දුකක් විඳිනවා නම් මේ දුක දුකද වෙනවා දුක්ඛ සත්‍යද වෙනවා. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ දුක නොවේ. දුක දුක දුකද වේ දුක්ඛ සත්‍යද වේ කියලා දෙනවා. ඊට පස්සේ සමුදයං සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදයං. සමුදය කියලා කියන්නේ සමුදය සත්‍යද සමුදය සත්‍ය කියන්නේ සමුදයද කියලා. ඊට පස්සේ සමුදය කියන එක පෙන්වනවා සමුදය සමුදයේ සමුදය සත්‍ය නොවේ. සමුදය සත්‍යය සමුදය දෙවේ සමුදය සත්‍යය දෙවේ. මේක ටික ගැඹුරු ඇති. අපි කියමුකෝ දැන් සමුදය කියලා කියන්නේ ඇතිවීම. අපි කියමු ආහාරය නිසා රූපය ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන ඇති වෙනවා. නාම රූප නිසා විඥානය ඇති වෙනවා. මෙතන සමුදයක් වුණාට ඇතිවීමක් වුණාට මේ ඇතිවීම බුදුරජාන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍ය නෙමෙයි. සමුදේ සත්‍ය කියලා පෙන්නේ තණ්හාවගේ නැති බව මිසක මේ තණ්හාවගේ ඇති බව සමුදේ සත්‍ය මිසක තණ්හාව නිසා දුක ඇති වෙනවයි කියලා පෙන්වපු එක පංච උපාදානස්කන්ධ දුකේ ඇතිවීම. දැන් මෙතනදී පෙන්වුවේ මේ වර්තමාන ස්කන්ධයන්ගේ ඇතිවීම මේ පෙන්වුවේ. ඊට පස්සේ ආහාරය නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙනවා ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා කියලා මේ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා මේ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරෝධ සත්‍ය නෙමෙයි නිරෝධ සත්‍ය හැටියට හම්බ වෙන්නේ තණ්හා නිරෝධයයි එතකොට මෙතෙන්දි මට පෙන්වන්න ඕන උනේ එක කරුණක් අපි දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා මාර්ගයට ආවොත් මාර්ගයට ආපු කෙනා කරන්ට ඕනේ වර්තමාන පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ මිසක ආපහු අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා නේද කියලා ඔහුම හිතුවට හරියන්නේ නැහැ. දුක ඇති වෙන තණ්හාව නිසායි නේද කියලා තණ්හාව ඇතිවීම බැලුවට හිතුවට හරියන්නේ නැහැ. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනව නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. අපි දන්නවා ඉපදීම ලැබවීම කෙටියෙන් කියනවා මේ පංච උපාදානස්කන්ධයේ දුකයි මේ ලෝකේ පැවැත්ම දුකයි කියලා දන්නවා. දුක ඇතිවෙන්න හේතුව තණ්හාවයි කියලා දන්නවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දන්නවා. දැන් මාර්ගයෙන් කරන්න ඕනේ තණ්හාව නැති වෙන විදිහට වර්තමානයේක ස්කන්ධයෝ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලන්නේ මේ පෙන්වන්නේ මාර්ගය. එහෙම නැතු මාර්ගය කියන තැනින් ආපහු අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා අනේ මේ පංච උපාදාස්කන්ධය දුකයි නේද? දුක ඇතිලා තියෙන තණ්හාව නිසා නේද? තණ්හාව නැතිව දුක නැති වෙනවා නේද කියලා ආපහු අර සත්‍යයටම නැමිලා හිතනවා නෙමෙයි කියන එකයි මේ කිව්වේ මම. එතකොට එහෙම වුණොත් තමයි අපිට දුක නැති කරන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එහෙම නැති වුණොත් අපි එකම තැන කරකිනවා. ඇයි? ජාතික දුක්ඛ කියලා සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වහම ඔන්න පංච උපාදානස්කන්ධ දුක දකින්නවා අපි මෙනෙහි කරනවා. දුකට හේතුව තණ්හාවයි කියනවා. තණ්හාව නැති බව නිරෝධයයි කියනවා. ඔන්න ආර්ය ශ්‍රැංග මාර්ගයේ එනකොට ආර්ය ශ්‍රැංග මාර්ගයට ආයෙත් එනන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං කියනකොට ආයෙත් අපි බැලුවොත් ආයෙත් අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා මේ පංච උපාදානස්කන්ධයේ දුකයි නේද? දුකට හේතුව තණ්හාවයි නේද? තණ්හාව නැති කරන එක නිරෝධයයි නේද කියලා එකම එකට නැමි නැමි කැරකි කැරකින්න මිසක අපිට දුක නිරෝධය සාර්ථක කරන්න මඟක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපි හොඳට දැනගන්න තෝනේ මුලින් දුක් සංකිටේන පංච උපාදාන කණ්ඩා දුක්ඛා කියලා පෙන්නේ දුක්ඛ සත්‍යයට තණ්හාව කියලා පෙන්න්නේ දුක්ඛ සමුදය සත්‍යයට තණ්හා නිරෝධය කියලා පෙන්න්නේ නිරෝධ සත්‍යයටයි මා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මාර්ග සත්‍යයට. මාර්ග සත්‍යය තුල සම්මා දිට්ඨිය තුල පවතිනා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං මේ තුනම අයිති මාර්ග සත්‍යයටයි. දුක්ඛේ ඥානං කියනකොට වර්තමාන ස්කන්ධය දකින්නට ඕනේ. පංචස්කන්ධය දකින්නට ඕනේ. දුක්ඛ සමුදය කියනකොට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම දකින්නට ඕනේ. දුක්ඛ නිරෝධය කියනකොට මේ ස්කන්ධයෙන් නැතිවීම දකින්නට ඕනේ. මේ රූපයත් රූපේ ඇතිවීමත් රූපේ නැතිවීමත් දකිනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට පංච උපාදානස්කන්ධ දුකෙන් අපි මිදෙනවා. මෙන්න මේ විදිහටයි අපි මේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්නට ඕනේ. අපි නිවන් දකින්න කියලා කරන්න ඕනේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. එහෙම නැතුව අපි මේ චතුරාර්ය සත්‍ය කියලා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා දුක නැති කරන මාර්ගය කියන තැනට ඇවිල්ලා මාර්ගයෙන් ආපහු අර ඉස්සෙල්ලා කියපු සත්‍ය ටික සම්මර්ෂණය කරන එක එකටම නම් නැමිලා පවතින්නේ අපිට මේ දුක්ඛ නිරෝධය සාත්‍රන්ත වඩන්න මගක් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක අපි මාර්ගයයි කියන අවස්ථාවේදී දුක් මාර්ග සත්‍යය තුල පවතින සම්මා දිට්ඨියයි කියන අවස්ථාවේ දුක්ඛේ ඥානං කියලා පෙන්නකොට අර පංච උපාදානස්කන්ධ දුක ගත්තොත් දැන් මාර්ග සත්‍යය ඇතුළේ දුක්ඛ සත්‍ය කියනවා වෙනවා. සමුදය සත්‍ය කියලා පෙන්නපු ටික මාර්ග සත්‍යයෙන් පෙන්නපු සමුදයයි කියලා ගත්තොත් මාර්ග සත්‍යය ඇතුළේ සමුදය සත්‍යයක් තියෙනවා වෙනවා. නිරෝධ සත්‍යය කියලා පෙන්නපු ටික මාර්ගය තුල සම්මාදිතයේ පෙන්නන දුක්ඛ නිරෝධයට ගත්තොත් මාර්ග සත්‍යය තුල නිරෝධ සත්‍යයක් තියෙනවා වෙනවා. එතකොට සත්‍ය හතරක් අපිට හම්බ වෙන එක සත්‍යයක් තුල ඔක්කොම කියනවා වෙනවා. මේ කරන දේශනාවට ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ අවබෝධය ලබාගෙනමයි මේ කරුණ මනාව નિවර්දි කරගෙනමයි අපිට අද දවසේදී මේ සසර දුකින් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කුමක් නිසාද? කල යුත්තේ මොකද්ද කියන එක තේරෙන්නේ එතකොටයි අපිට. ඒ නිසායි මම කිව්වේ දුක්ඛ සත්‍ය දකින්ට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැනින් ඒ දුක දැක්කාට පස්සේ ඒ දුක ඇතිවෙච්ච හේතුව තමයි තණ්හාව කියලා අපි දැක්කා. මේ තණ්හාව නැතිකොලොත් තමයි අපිට පංච උපාදානස්කන්ධ දුක නූපදින්නේ කියලා අපි දැක්කා. දැන් තණ්හාව නැති වෙන්න නම් අපි සම්මා දිට්ඨි ඇත්ත දකින්න ඕනේ මොකද්ද? වර්තමානයේක ස්කන්ධයොත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින්නට ඕනේ. අපි කියමු රූපය කියන එක වේදනාව සංඥාව සංඛාරයේ විඥානය කියන මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්නට ඕනේ මේ ස්කන්ධය ඒ දකින්න එකට කියන මාර්ග සත්‍ය තුල තියෙන දුක්ඛ ඥානං කියලා. ඒ ස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් රූපය ඇති වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා ඇති වෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනවා කියලා දකින්නට ඕනේ. එතකොට Nirodha Satya දකින්නට ඕනේ මේ ආහාර නිරෝධය නිරුද්ධ වෙනවා කියලා. රූපයත් රූපේ ඇතිවීමත් නැතිවීමත් නැවත නැවත බලනකොට මෙයාට ඒ නැවත නැවත බලන සිද්ධියම මාර්ගය. මේ මාර්ග සත්‍ය තමයි පිරෙන්නේ. මාර්ගයේ පිරෙනකොට වෙන්නේ මොකද්ද? දුක කියන එක පිරිසිඳ දකින්න. පංච උපාදානස්කන්ධ දුක කියන එක පිරිසිඳ දකිනකොට පංච උපාදානස්කන්ධ මේ දුක කියන එක පිරිසිඳ දකින. දුක්ඛ ස්කන්ධය පිරිසිඳ දකිනවා. දකින්නකොට දුරු වෙන්නේ නිරුද්ධ වෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව නැතිවීමෙන් පංච උපාදාන ස්කන්ධය නූපදින ස්වභාවයටපත් වෙනවා. එතකොට අද අපිට මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්ටයි මාර්ගය කියන එකෙන් පෙන්වන්නේ. මාර්ගය කියලා සම්මා දිට්ඨිය කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත්. මෙතෙන්දී මේ පංච උපාදාන ස්කන්ධයත් උපාදාන ස්කන්ධයගේ ඒ ඇතිවීමට හේතුව තණ්හාවක් කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ස්කන්ධය ස්කන්ධයන්ගේ ඇතිවීමට හේතුව ආහාරයක් කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. පංච උපාදාන ස්කන්ධයගේ Nirodhe තණ්හා Nirodhayak හැටියටත් ස්කන්ධයන්ගේ Nirodhe ආහාර Nirodhe Nirodha වෙන හැටියටත් අපිට නුවණක් තියෙන්නට ඕනේ. මෙන්න මේ දෙක පිළිබඳ දෙදුමක් නුවණක් තිබුණොත් තමයි අපිට කල යුත්තේ මොකද්ද කියන එක තේරෙන්නේ. මම මේ පින්වතුන්ට අවස්ථානුකූලව පොඩි උපමාවක් කියන්නම් අද දවසේදී අපි මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන ක්‍රමය ටිකක් වැරදි. ඒ වැරදි කියලා මට හිතෙනවා. ඉතින් ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් ලෝකයේ ඇතිවෙන හා නැතිවෙන හැටි පේනවා අපිට. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම බලන්ට දහම සම්මර්ෂණය කරන එක් ක්‍රමයක් මම පොඩ්ඩක් මතක් කරන්නම් පොඩි උපමාවක් ඉස්සෙල්ලා මතක් කරගන්න. කින්තුනි අපි කියමු නිරිඟුව වගේ ස්වභාවය ගන්න නිරිඟුව කියනකොට අපි දන්නවා නලියන ස්වභාවය මේ නිරිඟුව අපේ ඇහැට ගැටුනොත් ඇහත් රුපියක් දෙක ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා කියලා හිතන්ටකෝ. හිත උපදිනවා. දැන් චක්කු විඥානය උපන්නට පස්සේ අපිට නිරුංගව පේන්නේ ජලය වගේ. දැන් ජලය වගේ පේන්නේ. මෙන්න මෙතෙන්දි හොඳට බලන්න හිත උපදින්ද පෙර මේ ඇහැට ගැටුනේ නිරිඟු ස්වභාවය. නිරිඟු ස්වභාවය ගැටිලා හිත උපන්නාම උපන්න හිතට පෙවුනේ ජලය වගේ. දැන් ජලය වගේ පේන සතහන ගැටිලා හිත උපන්නා නෙමෙයි. ජලය වගේ පේන රූපයක් එහෙ තියෙනවා ඒ රූපය හැට ගැටිලා හිත උපන්නට පස්සේ උපන්න හිතට ජලය වගේම පේනවා නෙමෙයි. මිරිඟු ඇහැට ගැටිලා හිත උපන්නට පස්සේ උපන්න හිතට ජලය වගේ පේනවා. ඇහැ රූපය දෙක නිරුද්ධ වෙනකොට හිත නිරුද්ධ වෙනවා නම් චක්කු විඥානය නැති වෙනවා නම් අර ජලය වගේ තේන සතහනක් නැති වෙලා යනවා. නේද? එතකොට ඒ වගේ අපි මේ ආයතන සම්මර්ෂණය කරනකොට කිමුතුනි මේ ධාතුව නෝනින් දකින්න ඕනේ. නිරිඟුව වගේ තමයි රූප ධාතුව නෝනින් දකින්න ඕනේ. රූප ධාතුවට චක්කු ධාතුව ගැටීම නිසා චක්කු විඥානය උපදිනකොට ඒ චක්කු විඥානයේ සිත උපන්නාම පෙනෙන දේ ගැටිලා නෙමෙයි චක්කු විඥානය උපදින්නේ. අර නිරුංගුව ගැටිලා චක්කු විඥානය උපන්නාම නිරුංගුව අපිට පේන්නේ ජලය වගේ නම් ඒ ජලය වගේ පෙනෙන ස්වභාවය ගැටිලා නෙමෙයි හිත උපන්නේ හිත උපන්නට පස්සේ මේ ජලය වගේ පේන්නේ නේද? ඒ වගේ චක්කු ධාතුවට රූප ධාතුව ගැටිලා චක්කු විඥානේ උපන්නට පස්සේ නම් අපිට මේ වර්ණ සටහනක් පේන්නේ. මේ පේන වර්ණ සටහන ගැටිලා නෙමෙයි චක්කු විඥානේ උපදින්නේ. අපිට මේ රූප ගැටීම නිසා හිත උපන්නට පස්සේ හිතත් එක්ක උපන්නම ධර්මතාවයක් තමයි අපිට මේ හම්බ වෙන්නේ. එතකොට අද අපිට හම්බ වෙන දේ හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධිය දැක්කොත් අපිට දකින්නවා කියන සිද්ධිය අපි යම් රූපයක් දකින්නවා නම් දකින්න එක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. අපි කියමු යකඩ කැලි දෙකක් එකට ගැටුණොත් සද්දයක් ඇති වෙනවා නම් යකඩ කැලි දෙක ගැටෙන්න ඉස්සර වෙලා සද්දේ තිබුණා නෙමෙයිනේ. ගැටුණාන් පස්සේ සද්දේ තියෙනවා නෙමෙයි. එහෙනම් මේ සද්දේ කියප එක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු ගැටෙනකොටනේ හටගත්තේ. ඒ වගේ අපි දකින රූපයක් තියෙනවා නම් අපි මෙච්චර කාලයක්ම දැක්කේ තියෙන රූපයක් දැක්කේ දැකපු රූපේ තියෙනවා කියලානේ. මේක තමයි ලෝකේ මට්ටම. ලෝකේ කියලා කියන්නේ යම් රූපයක් දකිනකොට තියෙන රූපේ දකින්නවා දැකපු රූපේ තියෙනවා. තියෙන සද්දයක් අහනවා අහපු සද්දේ තියෙනවා. තියෙන ගඳ සුවඳක් දැනගන්නවා දැනගත්ත ගඳ සුවඳ තියෙනවා මේක තමයි ලෝකේ මානසික මට්ටම ලෝකෝත්තර කියන එක අනිත් පැත්තට දර්ශනය මෙච්චරම එන්නේ තිබුණු දේ දකින්නවා දැකපු දේ කියනවා නෙමෙයි පෙර නොතිබීමයි මේ දකින්න බව වෙන්නේ හිත උපන්න නිසාමයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා යං කිංචි සමුදය ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම. එහෙනම් අපිට මේ රූපය කියන කාරණාවත් හිතත් එක්කමයි උපදින්නේ. එතකොට හිතත් එක්කම ඉපදිලා ඒ උපන්න එක හිත රාශියක් ඇතුළු කරනවා. හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන එක සිද්ධියක් කියනවා. මෙතනදී හැම වෙලාවෙම හිතෙන් ඔසවපු දෙයක්මයි අපි දැනගන්නේ. අපිට නිරුගෝ වගේ ස්වභාවය දිහා බලන්ද කවදාවත් නිරුගෝ අපිට විඥානයකින් දැනගන්න බෑ. නිරුගෝ දිහා බැලුවොත් අපිට ජලය වගේමයි පේන්නේ. මෙතන මේ ජලය වගේ පේන එක හිතත් එක්ක උපන්න දෙයක් පවතින නිරුගෝයි කියන එක බලන්න වෙන්නේ අපිට නුවණින්මයි නේද? කවදාවත් නිරුගේ යථා ස්වභාවය අපිට මේ ඇහින් බලලා බලන්න පුළුවන්. බෑ ඇහින් බැලුවොත් පේන්නේම කොහොමද? ජලය වගේ. ඒ වගේ මේ රූපේ යථා ස්වභාවය අපිට කවදාවත් විඥාණයෙන් දකින්න බෑ. විඥාණයෙන් දැක්කොත් අපිට මෙබඳු වර්ණ සටහනක් ඉපදිලාමයි පේන්නේ. අපිට මේ හිතට මෙබඳු රූපයක් උපදින වෙලාවේදී පවතින යථාර්ථයට නුවණ තියෙන්නට ඕනේ. ඇහත් රූපය චක්කු විඥානයත් කියන ධර්මතා නිසා ඒ කියන්නේ ඇහැට රූප ගැටීම නිසා චක්කු විඥානය උපන්නොත් ඒ චක්කු විඥාන සිතෙන් උපද්දපු ධර්මතාවයක් තමයි චක්කු විඥානය ඇසුරු කරන්නේ. මේ වගේ හැම හිතක්ම ඒ සිතත් සමගම උපදින ධර්මයක්ම ඒ හිත ඇසුරු කරන්නේ. එතකොට මේ විදිහට ගත් අපි දැක්කොත් මෙතන ගොඩාක් ගැඹුරු ධර්ම කරුණක් තියෙනවා. නමුත් මේක පැහැදිලි කරන්න මට වෙලාව මදි. බොහෝම සීමා සහිත වෙලාවක් තියෙන නැත්නම් මේකට උපමාත් ගොඩක් තියෙනවා කරුණුත් ගොඩක් තියෙනවා කුමක් නිසාද මෙහෙම කියන්නේ කියන එකට එක දෙයක් මට කෙටියෙන් මතක් කරන්න පුළුවන් මේ ලෝකය තුල ලෝකයාට දකින දිට්ටි සුත මුත විඤ්ඤාත කියන දකින අහන දැනෙන දැනගන්නවා කියන මේ අරමුණු තියෙන දේවල් හැටියට හම්බ වෙනකොට හම්බ වෙච්ච දේවල් තියෙනකොට ලෝකෙ තුල ලෝකෝත්තර මාර්ගයේ ලෝකෙන් එතර වෙන මේ දර්ශනය අපිට සම්පාදනය කරගන්න තියෙන්නේ පෙර නොතිබීමයි මේ අරමුණු හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එකෙන් මෙන්න මේ කෘත්‍ය වෙලා තියෙන්න ඕනේ දකින්න දේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට අපිට පේන්නට ඕනේ පෙනෙනවයි කියන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අහන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ගඳ සුවඳ ලබන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ නුවණ අපිට තිබුණොත් යම් යම් ප්‍රත්‍යක් නිසා හටගන්න දේ ඒ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා අපිට නුවණ තිබුණොත් අපිට මේ තණ්හා නිරෝධය සාර්ථක වෙනවා. මේ දුක් වූ ස්කන්ධයන් පිරිසිඳ දකිනවා, සමුදය දුරු වෙනවා, නිරෝධය සාර්ථක වෙනවා. එතකොට මේ මාර්ග සත්‍යය තුල තියෙන දුක දුකේ ඇතිවීමත් නැතිවීමත් බලනවා කියන එකෙන් තමයි අපි කලේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා. ඇයි? ඒ ඒ ස්කන්ධයත් ස්කන්ධෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් දැක්ක බලනවා කියලා කියන්නේ පෙනෙන දේ පෙනෙන දේත් අපි දන්නවා, දකින දේ ඒ දකින දේ මේ ප්‍රත්‍ය නිසායි හටගත්තේ කියලා නුවණ තියෙනවා. ප්‍රත්‍ය නිරුද්ධ නොව නිරුද්ධ වෙනවායි කියලා නුවණ තියෙනවා. එහෙනම් මේ අහන දේ ප්‍රත්‍ය නිසායි හටගන්නේ ප්‍රත්‍ය නිරුද්ධ නොව නිරුද්ධයි කියන නුවණ එනවා. ඒකට හේතු නිසා හටගත් ධර්ම හේතු නැතිව නැති වෙනවා කියලා මේ දකින නුවණට ලෝකය අනිත්‍ය දෙයක්, ලෝකයේ දුක් දෙයක්, ලෝකයේ අනාත්ම දෙයක් කියන අවබෝධය ලැබෙනවා. දුක පිළිසෙන් දකිනකොට. ඔන්න මාර්ගයෙන් ওই ටික කරන්න. මේ මාර්ගය තුල තියෙන සම්මාදිට්ඨියෙන් ওই ටික කරනකොට අනිත්‍ය දුකයි අනාත්මයි කියන ටික දකින්න. දැන් ප්‍රශ්නය අපිට ලෙහෙනවා සමුදය මේක මේ විදිහට බලනකොට සමුදය සත්‍ය දුර වෙනවා. දැන් මේ උත්තර ටික අපි දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා මේ මාර්ගයේ වැඩි. මාර්ගයේ වඩනකොට Nirodhe සාත් වෙන සමුදය දුර වෙනවා පංච උපාදානස්කන්ධ දුක නූපදින ස්වභාවයටපත් වෙනවා. හරිද? පංච උපාදානස්කන්ධය කියපු තැන පෙරසෙන් දැක්කහම තමයි දුක කියන එක අපිට වර්තමානයේක අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හම්බුනේ. ඒ නිසායි සමුදය දුරුනේ, ඒ නිසා මේ Nirodha සත්‍යය. එතකොට මේකෙදි මම මුලින් මතක් කළා මට විස්තර කරන්නට ගොඩාක් කරුණු තියෙනවා. ඒත් මට ඒකට කාලෙ නෙමෙයි බොහොම වටිනා උපමාවක් තියෙනවා. මේ තියෙන විනාඩි ගන්න එකටත් මදි. ඉතින් මේ පින්වතුන්ට මේ අවස්ථාවේදී මතක් කරන එක දෙයක් තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පේන්නේ පණවන්න බෑ කියලා. ඒබඳු දීර්ඝ සංසාරයක ඒ මේත අපි දිව්ව සැරිසරුවා. අදත් මේ දුක් සහගත සසරෙන් අපි මිදිලා නැහැ. පින්වතුනි මේ සංසාර දුකින් අපිට ඊතර ඊතර වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා මේ සත්‍යධර්මය අවබෝධ කරගත්තොත්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත්ම විතරයි. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බොහොම වටිනා දහමක් තියෙන සම්මර්ෂණය කරන්නට. මෙන්න මේ දහම සම්මර්ෂණය කරලා මේ දහම අවබෝධ කරගෙන මේ ජීවිතේම ඔබේ නිදීම ඔබේ නිවීම හදාගන්න කියලා කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ අවස්ථාවේදී මතක් කරනවා. එතනතුනේ අපිට ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන කාලය බොහොම අඩු වෙනවා කුමක් නිසාද? අද මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන දායකත්වයේ දරන දායක පින්වතුන් කීපපලක් ඉන්නවා. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට ඕනේ. ඒ නිසා අපි මේ සියලුම ආකාරයෙන් අද ධර්ම දේශනා කරවල ධර්ම ශ්‍රවණය කරගෙන නොයෙක් විදිහේ කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. පංචිල් සමාදන් වුණා. එතකොට මේ විදිහේ කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් සිද්ධ කෙරෙව්වේ මේ පින්වත් කීපපලක් ඒ අයගේ නමින් කාල යාත්‍රා කළා වූ මේ ජීවිතයේ සතරගත ඥාතින් පිරිසකට පින් අනුමෝදන් කරන්න. අපි මේ පින් අනුමෝදන් කළ යුතු තැන්වලට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් කීපපලක් ඉන්නවා. එයින් යටල යටලමත්ත දිනිමුල්ලේ විසූ නැසී ගිය හෙන්රි ඩයස් දිසානායක පියාණන්ට සහ පොද්දල විසූ නැසී ගිය එල්.ඩී. දිසානායක සොහොයුරට පින් අනුමෝදන් කිරීම මෙන්ම ආදරණීය ලී.එච්. ඊ.එච්. ලියනගේ මෑණියන්ට සහ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සමග ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා අද මොරටුව සාන්ත පීතර පාරේ සීඩී දිසානායක මහතා ඇතුළේ පවුලේ සියලු දෙනාම ඒ වගේම මේට වසර 3කට පෙර නැසී ගිය බණ්ඩාරගම පදිංචිව සිටි ඩී ඇඩ්මන් පෙරේරා ස්වාම පුරුෂයාටත් වසර 12කට පෙර නැසී ගිය චින්කා පද්මිනී පෙරේරා දියණියටත් කඹුරුගොඩ පදිංචිව සිට නැසී ගිය ජී සල්මන් පෙරේරා පියතුමාටත් නැසී ගිය දිලේගොඩ වික්‍රමගේ නයිනෝනා දයාබර මෑණියන්ටත් එමෙන්ම මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බණ්ඩාරගම උඳුගොඩ ලිසිනෝනා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරනවා ඒ වගේම මීට වසර 15කට පෙර නැසී ගිය හිකඩුවේ විසු රිචිනා ගුණවර්ධන මෑණියන්ටත් නැසී ගිය ඩී.සී. කන්නංකර පියාණන්ටත් නැසී ගිය එඩ්වින් ගොඩකන්ද දයාබර ස්වාමි පුරුෂයාටත් එමෙම්ම නැසී ගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවමින් බොරලැස්ගොමියේ රත්නපිටිය විශ්වවිද්‍යාල පාරේ විජිතා ගුණකන්ද මහත්මිය ඇතුළු සියලු දෙනාද අද මේ ධර්ම දේශනාව දේශනා කරවීමේ දායකත්වය දරනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවයකට සේවයකට විශ්‍රාමික වූ HMD හේරත් මහතා අභාව ප්‍රාර්ථ වී අද දිනට වසර දෙකක් පිරීම නිමිත්තෙන් එතුමා ඇතුළු කිරීම නිමිත්තෙන් එතුමා ඇතුළු මියගිය සියලු ඥාතින්ට පින් අනුමෝදන් කරමින් දයාබර දිවිඳ මාකුල උතුරේ ඉන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාද අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරනවා. ඒ වගේම පසුගිය පෙබරවාරි 28 වෙනි දින නැසී ගිය SD එමානිස් දයාබර පියතුමන්ට පින් අනුමෝදන් කරමින් ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනය ප්‍රාර්ථනා කරවා හඳපාංගොඩ බටුගම්පොළ DS සෙනී මෙනෙහි ඇතුළු පවුලේ සියලු දෙනාද අද මේ ධර්ම දේශනාව දේශනා කරවා කරවීමට මුල් වෙලා තියෙනවා. ඒ වගේම මේට වසර 36කට පෙර නැසී ගිය කැපිතුගොල්ලෑව කැලෑපුලියන් කුලමේ විසූ එම් උක්කුරාල පියතුමාටත් මේට වසර 25කට පෙර නැසී ගිය පී ඒ ඩිංගිරි මණිකේ නෑනියන්ටත් මේට වසර 22කට පෙර නැසී ගිය යූ බන්දුපාල සොහොයිවාටත් පින් අනුමෝදන් කරමින් කැබිතිගොල්ලෑව මැදවච්චිය පාරේ සෙනෙති ඔමල් ජයසුන්දර දියණියට සුබ උපන්දිනයකට ආශිර්වාද කිරීමත් කියන මේ කරුණු කීපේ මුල් කරගෙනම කෑගල්ල වතුර අතුරුපාන පදිංචි ASK විජේනායක මහතා ඇතුළු එම මැතිණියද ඒ පවුලේ සියලු දෙනාද අද මේ ධර්ම දේශනාව දේශනා කරවන්නට මුල් වෙලා තියෙනවා ඒ වගේම නැසී ගිය සෝමපාල දලුවත්ත දයාබර ස්වාමි පුරුෂයාටත් නැසී ගිය ජීම් ලීලාරත්න දයාබර දයනන්ටත් නැසී ගිය ගුණසේන ගලප්පත්ති දයාබර සොහොයුරටත් පින් අනුමෝදන් කරමින් ඒ වගේම ලිලනා උදාන් රන්දේස් මතීෂ ශ්‍රීනාත් යන දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරවා කොළඹ 10 සිරිදම්ම මාවතේ හේමවති අබ්‍රහම් ගලප්පත්ති මෙතිණිය ඇතුළු සියලු දෙනාද අද මේ ධර්ම දේශනාව දේශනා කරවන්නට මුලලා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඉහත නම් වශයෙන් සඳහන් කළා වූ ඒ සියලුම මේ පින්වත් පිරිසගේ මේ ධර්ම දේශනාව සඳහා දේශනාව ප්‍රචාරය කරවන්නට අනුග්‍රහ දක්වූ ඒ පින්වත් පිරිසගේ ඒ සියලු ඥාතීන්ටත් නැසී ගිය අනිකු සියලු දෙනාටත් මේ කුසල ධර්මය නිවන් පිණසම හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. පින්වතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු හැමදෙනාම ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුනම් පරං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං Thank you.